සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඊතං බුද්ධාන ශාසනං සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය නිවැරදිව নিরතුරුව සකස් කරගත යුත්තක් එතකොට අපි පෞද්ගලිකව වෙනස් විය යුතු අය ජීවිතය සකස් කරගන්න ඕනේ. මොකද ජීවිතය සකස් කර ගැනීමේ වගකීම අපිට තියෙන්නේ අපි තනියම ජීවත් වෙන හින්දා. ඇයි මේ තනියම ජීවත් වෙනවා කියලා කියන්නේ? අපේ අපි කරගෙන යන ජීවිතේ බලන්න පොඩ්ඩක් මට අනිත් අයව හරියටම දැනෙනවද? මගේ ළඟ ඉන්න අය ගැන මට තියෙන අදහස මට අහවල් අය ගොඩක් ආදරේ ඇති. නේද? හැම වෙලෙම තියෙන්නේ අනුමාන කතාවක්ද නැද්ද හිතේ? නේද? අනුමානයක්. මෙහෙම වෙන්න ඇති. මෙහෙම වෙන්න ඇති. හැමදාම ඒ ගැන සැකක් තියෙනවද නැද්ද? ළඟින් ඉන්න අය ගැන පවා නේද? හැම වෙලෙම සැක තියෙනවා. කාල එක දවසකට හිතනවා වැඩක්ම නැහැ කියලා. එක දවසකට නෑ ඕනමයි වාසනාවක් කියලා හිතෙනවා. ආය දවසකට ආය වැඩක් නෑ කියලා හිතෙනවා. ඒ කියන්නේ අපි හැම වෙලෙම ඉන්නේ අනුමාන කරගෙන අනුමාන සහිතව. දෙවෙනි එක හිතේ තියෙන ගැටලු ප්‍රශ්න පීඩන ඔක්කොම ටික කියන්න කවුරු හරි ඉන්නවද? ඔක්කොම ටික කියන්න. නෑ. ඇයි නැත්තේ? කියලා වැඩක් නෑ. නේද? ඒවා වෙන කාටවත් විසඳන්න බෑ හැමෝම අපි තනි තනියම අපේ தত্ত্বය ඒ කියන්නේ කිව්වට තේරෙන්නේ නැහැ අපිට ඇත්තම කියනවා කියන්නත් බෑ ඇත්තම කියනවා කියන්න තේරෙන්නේ නැහැ නේද මෙන්න මේක විසඳෙන්න මෙන්න මේ විදිහට කියලා කාටවත් කියන්නවත් තේරෙන්නේ නැහැ එහෙනම් අනුමාන ජීවිතයක් නේද ඒ කියන්නේ වැඩක් නැහැ වෙන බාහිර අයව අයට මේක කියාගන්න බෑ මටවත් ඒක හරියට හොයාගන්න බැරි තරමටම ඊළඟට මගේ ශරීරයේ හැඩය පිළිබඳවක්වත් හරියටම අනිත් අයට මාව පේන්නේ කොහොමද අර එහෙමයි කියලාවක්වත් දන්නවද? ඒකත් ඔය කණ්ණාඩි වලින් බලලා මේ වීදුරු වලින් එක එකෙන් බලලා දෙපැත්ත මාරු වෙච්ච රූපයක් තමයි පේන්නේ දැන් බලපුවම. එතකොට මේ අනුමානයක් තියෙන මම මෙහෙම ඇති මෙහෙම ඇති කියලා. මං ගැන අනිත් අය හිතාගෙන ඉන්න විදිහ ගැන මට හිතා ගන්න පුළුවන්ද? මේ ඔක්කොම බලපුවාම අපි තනියම ගෙවන එකක් මේ. තනියම ගෙවන ජීවිතයක්. මේක සම්පූර්ණ වගකීම තියෙන්නේ මට. මේකට මොන හරි දෙයක් වුණොත් කියන්නේ මරණොත් නෙවෙයි. මරණ එක හැමදාම කවදාවත් වෙන මොන හරි දෙයක් වුණොත් කියලා මම මේ කිව්වේ භයානක දෙයක් වුණොත් මොකද කරන්නේ? භයානක දෙයක් වෙනවා කියන්නේ මොකක්ද? ත්‍රිසංගත ජීවිතයක් ලැබුණොත් යම් හේකින් මේ තනියම ගෙවන ජීවිතයේ අවසානයේදී කාටවත් පිහිට වෙන්න බැරි වෙන්න මම මේ සමාජයෙන් හිර වෙනවා. මාව ගෙදරකට කොටු වෙනවා. ඊට පස්සේ ආයෙ මට කතා මට වැඩි ඇවිදින්න කරන්න බැරි වෙනවා. අනිත් දැන් තරුණ අයට තියෙනවා ලොකු ඉල්ලුමක් ඉල්ලුමක් කියන්නේ ඉතින් අනිත් අයත් එක්ක ප්‍රයෝජනවත් බොහොම සක්‍රියව නේද සමාජයේ කටයුතු කරනවා නමුත් කාලයක් යන යන යන යන මොකද වෙන්නේ ඒ කට්ටියගේ සක්‍රීය දායකත්වය නැති වෙනකොට සමාජයේ තියෙන පිළිගැනීම අඩු වෙනවා නේද තමන් ජව සම්පන්න බල සම්පන්න කාලේ කාටත් ඕන වෙනවා ඒතර කවුරුත් දැක්ක තැන කතා කරනවා පිළිගන්නවා එහෙම එකක් තියෙනවා ටික ටික ටික ටික මොකද වෙන්නේ ළඟම සමාජිකයන්ගේ පවා පිළිගැනීම අම්මා ඉන්න පැත්තකට වෙලා තාත්තා ඉන්න පැත්තකට වෙලා නේද? එතෙන්ට ඕන කෙනෙක් වැටෙනවද නැද්ද? වැටෙනවා. ඉතින් එහෙම වෙලා අන්තිමට මොකද වෙන්නේ? ගෙදරකට කොට වෙනවා. අන්තිමට සමහර විට තේරෙනවා කොච්චර ආදරය කරායට උනත් දැන් මාව කරදරයක් වගේ කියලා. හ්ම්. යතුරුන් වශයෙන් කට්ටියගේ හිතවල තියෙන දේවල් හින්දා කොහොම හරි කරනවා. කරාට ඇත්තටම තේරෙන්න පටන් ගන්නවා අපිට කරදර වගේ කියලා. කොහොම වුණත් ගෙදරකට කොටු වෙනවා ස්පිතාලයකට කොටු වෙනවා ආය මේ ලෝකේ කිසි තැනක යන්න දෙන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ ඉතින් ඒවත් එක්ක මේ ජීවිතේ ඉවර වෙලා යන වෙලාව වෙනකොට මට අධික පශ්චත්තාප අධික ලෝභකම් දාලා යන්න බැරිකම් ඒ වගේ තත්ත්වයන් තිබුණොත් එහෙම හරි වැඩේ තමයි වෙන්නේ හරිද ඒ වගේම ඒ වෙනකොට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තියින් නේද ඊළඟ විමානයටවත් අඩුම ගන්නවා කියන්නේ නිවන් දකින්න එක පැත්තක තිබ්බා වෙයි නේද විමානේ හදාගෙන තිබුණ නැත්නම් ඉවරයි ගිහින් ඉන්න තැන නැත වෙනවා එහෙම කට්ටිය තමයි ඔය නේද ගෙවල් දොරවල් නැති ඉන්න තැනක් නැති පාරවල් වල උපදිනවා තැන් තැන් වල උපදිනවා භවභෝග සම්පත් ලැබෙන්නේ නැහැ ජීවත් වෙන්න මාර්ගයක් නැහැ හොරකම් කරන්න වෙනවා ඒ එහෙම අය එහෙම නැත්නම් බල්ලේ බලු අම්මෙක්ගේ බලල් අම්මෙක්ගේ බඩක උපදිනවා ඇහැ කන නාස තියෙනවා නේද දිව ශරීරයක් තියෙනවා කණ්ඩත් පුළුවන් එක වචනයක කතා කරන්න පුළුවන් ඒ වගේ මහා අකරතැබ්බ වලට පත් වෙනවා. එතකොට මේ වගේ තියෙන මේ ව්‍යසනකාරී తত্ত্বය අයින්කරනද අපිට වටින ධර්මයක් ලැබිලා තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. අර ව්‍යසනයෙන් අත මිදෙන්න මේ තියෙන ඇයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පිළිපදින කෙනාට ලැබෙන ලාභය තමයි පින්නත්නේ ඔය ටික හැම වෙලේම මතක් වෙනවා. අපේ සිතෙන් සසර දුක් නැති කරන සසර දුක් නැති කරන අපාදුක් නැති කරන බලවේගය අපේ හිතෙන් පහළ වෙනවා මේ පිළිවෙත පුරන්න පටන් ගත්තාම ධර්මය කියන්නේ ඒකයි ප්‍රාණඝාත කරන්න මොකද්ද මේ තේරෙන භාෂාවෙන් මම කියන්නම් මොකද්ද මම ගැඹුරෙන් කියපු කාරණාව නැත්නම් තේරෙන්නේ නැති වෙන්න කිව්වේ මොකද්ද අපේ හිතෙන් සසර දුක් අපාදුක් නැති කරන චේතනාවල් බලවේගවල් නිර්මාණය වෙනවා උත්පාදනය වෙනවා අපේ సంతාණයෙන් ධර්මානුකූල ප්‍රතිපත්තියකට ආවම හරි එතකොට ඒක උදාහරණ සහිතව කියනවා නම් මොකක්ද උත්පාදනය වෙන දේ ප්‍රාණඝාතයෙන් වැළකින්න බලයක් හම්බ වෙනවා මට වෙනදා ප්‍රාණඝාත කරපෙන්න මෙන්න සිත සමාදාන කියලා ප්‍රාණඝාත කරන්නේ නැතුව ඉන්නවා කියන්නේ ප්‍රාණඝාතයට අදාළ පරිසරය හැදෙනකොට මොකද වෙන්නේ සිත ඉක්මනින් ඉඩ දෙන්නේ නැහැ ඒකට. නවත නවත නවතන අපෝ සතු මරන්න හොඳ නැහැ. සතු මරන්න නැති අය සතු මරන්න නැතුව ඉන්නේ ඒ අයගේ හිත වලින් එන බලවේගයේ හින්දාද නැද්ද? එයාලගේ හිත ඒක වළක්වනවා. හොරකම් කරන අය හොරකම් කරන්නේ නැතුව ඉන්නේ එයාලගේ සිත් වලින් ඒක වළක්වනවා නේද? එයාලගේ සිත් වලින් ඒක වළක්වනවා. ඒකෙන් ලංකාව හොරකම් වලට පොඩ්ඩක් අප්‍රසිද්ධ නැත්තේ. නේද? හා දැන් එතනින් ගන්න පුංචි පුංචි අදහසක් ගන්න. ඇයි හොරකම් කෙරෙන්නේ? ඒ සිත් වලින් හොරකමට හොරකම නවත්වලා යහපත් ජීවිතයක් ගත කරන්න ඕනේ කියන සිතුවිලි සිතුවිලි එන්නේ නැහැ අන්න හරි ඒවා එන්නේ නැහැ එන විදිහට කටයුතු සකස් වෙලා නැහැ එතන නේද? ඒ කියන්නේ ධර්මයෙන් පෝෂණය වෙලා නැහැ කියන එක. ධර්මයෙන් පෝෂණය වුණා නම් බලහත්කාරයෙන්වත් බෑ. හරි එහෙම ඒ ධර්මය උරුම කරගෙන නැහැ යාලා. පුංචි කාලේ ඉඳන් වෙන මොනවද වැඩ වගේක් කර කර ඉඳලා. හරි. එතකොට මෙන්න මේක එහෙනම් සිත් හදන වැඩපිළිවෙලයි කිව්ව ධර්මය තුළ තියෙන්නේ. සසර දුක් නැති කරන නේද? අන් අයට හිරිහැරයක් වෙන්නේ නැතුව ජීවත් වෙන ඊටාම මහත්මා ගතිමෙන් යුක්ත ඊටාම හොඳ පිරිසක් බිහි කරන ධර්මයක් නැද්ද ධර්මයක්ද නැද්ද බුද්ධ ශාසනය කියන කියන්නේ ඒක ලෝකෝත්තර ජීවිතේ විතරද? නැහැ. ලෝකෝත්තර ජීවිතේ විතරක් නෙවෙයි. අපේ පින්වත්නි අද අපේ උරුමය ගැන කතා කරන දවස. අද සෙන්සුරාද දවස අපි කතා කරන්නේ අපේ උරුමය ගැන. ඇයි අපි අපේ උරුමය ගැන කතා කළ යුතු තියෙන්නේ? උරුමය ගැන කතා කරනකොට ධර්මය ගැන කතා නොවෙනවද? නෑ. ඒක ප්‍රයෝජනයක් නැති වැඩක් නෙවෙයි. මතක තියාගන්න ඕන දරුණු කාරණාවක් තියෙනවා. අද අපිට අවශ්‍ය නම් කෙනෙකුට මුළු තමන්ගේ ගිහි ජීවිතේම නතහැරලා දාලා මහා දුක්ඛිත තත්වයකට පත් වුණොත් එහෙම ගිහි ජීවිතය තුළ මරණ සිද්ධ වෙලා ආකටතුකන් සිද්ධ වෙලා ඒ සියල්ල හිතෙන් නිදහස් කරගෙන සුවදායකව ඒ gederම හරි ඉන්න අවශ්‍ය කරන ක්‍රමවේදය පීඩිත නැතුව සුවසේ ඉන්න අවශ්‍ය කරන ක්‍රමවේදය අද අපිට හම්බෙලා තියෙනවද නැද්ද? පශ්චත්තාපයක් වුණොත් අපිට කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන කියලා විස්තරය කියලා මෙන්න මේ විදිහයි මේ විදිහයි කියලා කතා කරලා නැත්නම් පොතක් පතක් බලලා නේද? මනෝවිද්‍යාවක් හදාරන්න පුළුවන්කම තියෙනවා. ගැඹුරු මනෝවිද්‍යාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. මේක අපිට හම්බෙලාද නැද්ද? මේක අපිට හම්බෙලා. ඒක අපේ උරුමයක්ද නැද්ද? මේ මම මැරිගෙන එනකොට ගේ බිඳලා දානවද? මං හදා මට මට මට දෙමව්පියන්ගෙන් උරුම වෙච්ච එක මම කඩලා දානවද? නෑ තව ටිකක් හදලා මොකද කරන්නේ? පරපුරට දෙනවා එහෙනම් ඔයාලා දැන් ඉන්න ඔන්න මං ගියා. තව ටික දවසකින් මං යන්නයි දැන් ඉන්නේ කියලා ලියලා දෙනවා. නේද? මට ලියලා දුන්න එක අම්මයි තාත්තයි ලියලා දුන්නේ. මට પરම්පරාවෙන් හම්බෙච්ච වටිනා ආභරණ තියෙනවා. නේද? හුඟක් අයට එහෙම ඒවා තියෙනවා. ඒවා මොකද කරන්නේ? නේද? බැංකුව වල හරි තියාගෙන ඉඳලා කොහොම හරි කොහොම හරි ඊළඟ පරපුරට දෙනවද නැද්ද? දෙනවා. අපිට ලැබිච්ච ලොකුම උරුමය තමයි බුද්ධ ශාසනය. එහෙනම් ඒක මගේ අතට හම්බුණා නම් ඒක මම අනිත් පැත්තට දෙන්න කටයුතු කරන්න ඕනේ. හරිද? අපේ කට්ටියට හැදෙනවා එක පහටම පිස්සුවක්. ඒ තමයි මට කැමති හැටියට ජීවත් වෙන්න ඕනේ කියලා. ඒ පිස්සුව හොඳයි නරක නෑ. හ්ම්. හැබැයි Taman කල්පනා කරේ නෑ හුඟක් කට්ටිය මං කැමති විදිහට ජීවත් වීම නේද? මොකද වෙන්නේ? සම්පූර්ණ ලොකු ව්‍යසනයක ආරම්භයක් තවත් අය මේ පොලිමේ යනවා. ඒකින්ද අපි කැමති කැමති විදිහට ජීවත් වෙන එක සුදුසු නෑ කියලා. ඉතින් අපි මෙච්චර වටින ධර්මය ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලට යන්න ඕනේ. හරි. බුදුරජාන් වහන්සේ ඉපදිච්ච රටේ ඒ ධර්මය පිරිහුණා. නේද? ඒ ධර්මයේ පිරිහිලා මොකද උනේ? මෙහෙට හම්බුණා. ඒ ධර්මයේ පිරිහෙන්න හේතු වුණ කාරණාවක් තිබ්බා. ඒ තමයි තේරවාදී බුදුදහම වෙනුවට බොහෝ දෙනෙක් මහායානය වැළඳගත්තා. අන්නේ ආගමිකයින්ට මහායානෙට පහර ගහන්න ලේසි. ඒක ස්ථාවර නෑ වැඩිය. ඒකින්ද අන්නේ ආගමිකයන්ට ඒවා යටත් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒකත් එක්ක අන්තිමට එහෙ තිබුණ කලින්ගු රටේ තිබ්බ දලදා වහන්සේත් එයාලට හිමුණා. ඒ විතර නෙමෙයි මේ වෙනකොට ජයසිරිමා බෝධින් වහන්සේ වැඩ හිටින්නේ ලංකාවේ විතරයි දක්ෂිණ ශාඛාව. ඒ ජයසිරිමා බෝධින් වහන්සේ තිනස් වෙලා ගියා. බුද්ධ ගයාව පාව බේරගත්තේ ලංකාවෙන් ගිය අනගාරික ධර්මපාලතුමා ඇතුළු ඒ පිරිස එහෙම නැත්නම් බුද්ධ ගයාවක්වත් රැඳෙන්නේ නැහැ. ඉතින් ඒවත් එක්ක අපිට අපි එතකොට හැමතැනම ලෝකයේ ඉන්න මිනිස්සුන්ට අපේ පින්වත්නේ මම මෙහෙම දෙයක්ත් මතක් කරන්නම්. ලෝකයේ ඉන්න මිනිස්සුන්ට ගොඩාක් දියුණු වෙච්ච අය ඉන්නවා බොහෝ මිල මුදල් නැතුව නොයෙකුත් උපක්‍රම යොදලා ගොඩාක් දියුණු වෙච්ච අය ගැන අපි අහලා තියෙන ඕන තරම් ඒ අයට මේ ලෞකික සම්පත් වලින් කිසිම විදිහකින් තෘප්තියක් ලබන්න බෑ කියලා තේරිලා මුළු ලෝකෙම ගවේෂණය කරනවා වෙන මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා මැරෙන්න ඉස්සෙල්ලා හොයාගන්න. හරි. එහෙම අයට හම්බුනේ මොනවද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ තේරවාදී බුදුදහම සුරක්ෂිතව ලෝකෙටම විහිදිලා ගියේ කොහෙන්ද? ලංකාවෙන්. නේද? එතකොට ඒ ඒ උතුම් ධර්මය රැක්ක එකම මිනිස්සු. කවුද? ජාතිය. සිංහල ජාතිය නේද? වෙන කවුරක්වත් නෙවෙයි. දන්න දවසේ ඉඳන් රැක්කේ සිංහල ජාතිය. එතකොට අපේ මේ ජාතියට ඇත්තටම එක්තරා පොහොය දවසක පොසොන් පොහොය දවසක අපේ සිංහල ජාතියට අපූර්ව තෑගක් හම්බුණා. ඒ මොකක්ද? නේද? මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය. ඒකත් එක්ක අපි දන්නවා සංස්කෘතිය කියලා එකක් හැදුනා සිංහල බෞද්ධ සංස්කෘතිය කියලා එකක්. මේ සංස්කෘතිය හරි අපූර්ව සංස්කෘතියක්. හරි ඒක ගැන ගවේෂණය කරොත් තේරෙනවා ඒ සංස්කෘතිය රැකගත යුතුයි කියලා. ඒ සංස්කෘතිය රැකගත යුත්තේ ඇයි බෞද්ධ විදිහට කියන එක කාරණා දෙකක්. එකක් තමයි මේ සංස්කෘතිය රැකගැනීමෙන් අපි නිවන් දකින්න හේතු වෙන විදිහටයි මේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ. එකක් Tamanට යහපතක් අනිත් සංස්කෘතිය තමයි ඒ හැදිච්ච සංස්කෘතිය තමයි මේ ධර්මයේ ඉදිරියට අරගෙන යන වැටයි නියරයි. හරිද? ඒ කියන්නේ ඒක ඍජුවම ධර්මයෙන්ම කතා කරන්නේ නැහැ සංස්කෘතිය තුළ. ඍජුවම ධර්මයෙන්ම කතා කරේ නැතුණාට වටකුරු කරලා ධර්මය ආරක්ෂා කරලා තියෙන්නේ, ಜಾති ආරක්ෂා කරලා තියෙන්නේ ඔන්න සිංහල බෞද්ධ කියලා හැදිච්ච සංස්කෘතිය තුළ. ඒක තුල තියෙන සංවරකම බලන්න නේද ඒක තුල තියෙන විනීතකම බලන්න මේ සංස්කෘතිය තුල අතීතයේ ඉඳන් තිබ්බ විනීතකම බලන්න ඒක තුල තිබ්බ හරි අපූර්ව ක්‍රමවේදය බලන්න නේද ඒ හැම දෙයක් තුලම ගහයි පොත්තයි වගේ මේ දෙකේ මේ දෙක එකතු වෙලා හරීම අපූර්ව විදිහට අපිව අපාගාමී ගමන නවත්වන බලවේග අපේ සංස්කෘතිය තුලින් අපේ හිතවලට කාවැද්දුවද නැද්ද? එහෙනම් ඒක ධර්මයේද නැද්ද ඇත්තටම? නේද? අපේ සංස්කෘතිය හැටියට අපි කරන සමහර කටයුතු ගත්තහම අපේ සංස්කෘතියක් විදිහට අතීතේ නම් කරපු කරන සමහර කටයුතු ගත්තහම ඒක තුළ කෙලෙහිගුණ දැක්වීම කියන එක උත්තරින් වශයෙන් තිබුණා. හරිද? උදාහරණයක් විදිහට මින්නේරිය වැව හදපු රජුරවන්ට මිනිස්සු කතා කරේ මින්නේරි දෙවියෝ කියලා. නේද? ඒ තරම් ගෞරවණීය සලකන ස්වභාවයක් Tamante යමක් කරලා දුන්නේ රජ කෙනෙකුට දෙවි කෙනෙක් විදිහට සලකන්නේ ඒ රජවරුත් ඒ විදිහටම නේද දෙවිවරු වගේ කටයුතු කරපු හින්දා රජවරු කවදාකවත් මිනිස්සු නටන නාඩගම් අඩුවට ගිහිලා නැටුවද මිනිස්සු ඉතින් නටනවනේ නේද එතකොට මින්නේරි ඒ මින්නේරි දෙවියෝ කියලා සලකන්න තරම් මිනිස්සුන්ගේ ගෞරවාර්ථයට පත් වෙන්නේ ඒ රජවරු එහෙම මිනිස්සුන්ගේ තියෙන සාදයට ගිහිල්ලා නේද? නටන්නේ ඌ කියන්නේ දඟලන්නේ මහත්මා ගතිගුණේ හිටියේ හින්දා. ඒකෝට මේ හැම දෙයක් එක්කම අපි බලන්න ඕනේ මේ උරුම වෙච්ච සංස්කෘතිය. සංස්කෘතිය කිව්වහම උතන කොච්චර දේවල් තියෙනවද? ඇත්තටම නොයේකුත් ආකාරයෙන් අපි එකතු කරගත්ත දැනුමත් එක්ක අපිට හැදෙන සංස්කෘතිය තුළ තියෙන්නේ නොයෙකුත් විශ්වාස, නොයෙකුත් ශිල්ප ක්‍රම, සදාචාරය කියලා තියෙන දේවල් නේද සදාචාරය තියෙනවා එක එක එක අපි අපි භාවිතා කරන නොයෙකුත් ආකාරයේ ශිල්පකම අපේ සංස්කෘතියට අදාළ දේවල් ඊළඟට කලාව නේද ඒ විදිහට නෙවෙයි නීතිය නීතිය කිව්වහම පොතේ තියෙන නීතිය විතර නෙවෙයි නේද මුළු සමාජය තුළ සංස්කෘතික වශයෙන් නීතියක් තිබුණා ඊළඟට නොයෙකුත් චාරිත්‍ර ඊළඟට හැකියාවන් නොයෙකුත් පුරුදු ඊළඟට ඇඳුම් පැළඳුම් ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර පාන. මේ හැම එකම අන ඊළඟට ආගමිකවත් පිළිවෙත වෙලා ඊළඟට ආචාර ධර්ම මේ හැම එකම තිබුණා නේද ගෞරවනීය කෘතගුණ දක්වන එකිනෙකාට ගරු කරන කෙටියෙන් කියනවා නම් වැරදි නිකේරෙන தත්ත්වයට අපිව පත් කරන සංස්කෘතියක් තිබ්බද නැද්ද මෙන්න මේ සංස්කෘතිය තුළ විසුණු වහන්සේ ඉතාමත්ම ප්‍රවේශමෙන් හැදුනා ඒ සංස්කෘතියට හානි වෙන්නේ නැති වෙන්න ගුරුවරු දේවත්වයෙන් සැලකුවා මේ සංස්කෘතිය රැකගත්ත හැමෝම සත්‍ය අපරිහානීය ධර්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය අපරිහානීය දේශනාව දේශනා කරේ ලිච්ඡවින් ආරමුණු කරගෙන ලිච්ඡවි කියන්නේ දරුණු රජ කෙනෙක් දඹදිව පාලනය කරන වෙලාවේ අධිරාජ්‍යයක් විදිහට එයාගේ රාජ්‍ය වර්ධනය කරගෙන ඒ කාලේ තිබ්බ එක රාජ්‍යයක් පුංචි රාජ්‍යයක් කවුද මේ ධර්ම රජුරෝ? අජාසත් රජුරෝ. හරිද? අජා මගධ මගධ දේශයේ අජාසත් රජුරෝ සියලුම රට අල්ලගත්තා. අල්ලගෙන නමුත් විච්චයෙන් පරද්දන්න බැරි වුණා. මගධ අමාත්‍යවරයා බුදුහාමුදුරුවෝ ළඟට යනවා. මේක අහන්න ඇයි මේ වැරදි කියලා. අහනවා කියලා බුදුරජාණන් වහන්සේගෙන්. අහපුවාම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා ආනන්දය සත්‍ය අපරිහානීය ධර්ම ටික තියනවද විච්ච විඳාග කියලා. මම සත්‍ය අපරිහාන ධර්ම ගැන පස්සේ කතා කරමු. නමුත් එහෙම අහනවා. අහපු වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ කියනවා "ඔව් තාමත් තියෙනවා" කියලා. එතකොට කෙලින්ම මග දැමතියෙන්ද කියනවා. මේ රට ගන්න බෑ කියලා. මේ රට ගන්න බෑ කියනවා. කිසිම විදිහකින් මේ රට ගන්න බෑ කියනවා. ඉතින් ගන්න ක්‍රමයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගන්න බැරි හේතුව කිව්වා. හේතුව මේකට සමගිය එක රාශී වෙනවා. සමගිය සාකච්ඡා කරනවා. සමගිය විසිර යනවා. ඒක අපේ රටත් එහෙමයි. සමගිය ඒකට ආසි වෙනවා සමගිය සාකච්ඡා කරනවා සමගිය විසිර යනවා හරිද ඒ අපරිහානීය ධර්ම හතේ තියෙන එකක් තමයි අතීතයේ පනවපු දෙයක් තියනවාද ඒ කියන්නේ උන්නේ සංස්කෘතිය අතීතයේ පනවපු දෙයක් අතීතයේ ඉඳන් අපිට පනවපු දෙයක් තමයි අපි පනවාගත්ත දෙයක් තමයි අපි සමස්තයක් විදිහට යහපත් දේවල් පනවගෙන තියෙනවා අපි ජාතියක් විදිහට අනන්‍යතාවයක් තියෙනවා සමහර ජාතිවල මේ ලෝකේ අනන්‍යතාවයක් තියෙනවා අපිට තියෙන උරුමය හරියට දැවුනොත් අපි ඒක ඒකේ තියෙන වටිනාකම අපිට තේරෙනවා. ඒ ඒ මොකක් හරි જાතියක සමහර අය පනවගෙන තිනව හරි නෑ. දැන් සමහර ආගමික පසුබිමක් තුළ ඒ ඒ જાතින් හදාගෙන දේවල් තියෙනවා ලෝකයේ කිසිම જાතියකට රට ඇතුළු වෙන්න දෙන්නේ නෑ. කිසිම ආගමික මේවතු මරලා දානවා. අන්න ඒ වගේව පනවගෙන තියෙනවා. ඉතින් නමුත් ඒ જાතිය වැරදි දෘෂ්ටියෙන් යුක්තව දිගටම යනවා. ඒ යන්නේ අතීතයේ පනවපු දේ වෙනස් කරන්නේ නෑ. වෙනස් කරන්නේ නෑ. නේද? එතකොට අපි තියෙන සංස්කෘතියක් විදිහට පනවගත්තු දෙයක්. ඒ පනවගත්තු දේ අපිට තියෙන ලාභය තමයි අපි පනවගෙන තියෙන්නේ කොයි වගේ දේවල්ද? හරි දේ. වැඩිපුර 100ට 75කටත් වැඩිය අපේ සංස්කෘතිය තුළ තියෙන්නේ බුදුරජාන් වහන්සේගේ ධර්මය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන පරිසරයක් සකස් වෙන පෞල් සංස්කෘතියක්, චාරිත්‍රාත්මක සංස්කෘතියක් නේද? ඉස්සෙල්ලා මොකද්ද ගොවිතැනකට නේද? ඉස්සෙල්ලාම මේ ගොවිතැන් කරලා වී ටික ගත්තට පස්සේ මහා සහල් මංගල්‍ය කියලා එකක් තියෙනවා. අදටත් සමහර ගම්වල දේවාලේ වඳිනවා කියලා මාසික කරන්න කරන දේ තුල තියෙන්නේ මොකද Tamanට මේ දේ රැකලා දුන්න දෙවියෝ කියන සංකල්පය තුල තියෙන්නේ යහපත් කෙනෙක්. දෙවියෝ කියන්නේ දෙවියෝ ඉදිරියේ මිනිස්සු බයයි. හරි මේක තුල යම් ප්‍රමාණයකට සංවරයක් ඇති වෙන දෙයක් තියෙනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ දෙවියෝ ගැන කතා කරලා තියෙනවා. එතකොට සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බලනවා මිනිසුන්ට වැටෙන ස්වභාවයකුත් තියෙනව නෑ නෙවෙයි. ඒ ඒ මගද ඒ අමාත්‍ය කට්ටිය එකතු වෙලා එක නගරයක් ඉදිරි ඉදිරි කරා. ඒ ඉදිරි කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නගරය ඉදිරි කරනකොට රජවරු ඉඳ හදන තැන්වල ඇවිල්ලා මහේසාක්‍ය දෙවිවරු මේ ඒ ඒ කොටස් වෙන් කරගන්නවා කියලා. එතකොට ඒ ඒ ප්‍රමාණය අනුව ඒවා වෙන් කරගන්නවා. ඉතින් අදටත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පවා තියෙනවා. එතකොට ඒ කාලේ ඒවා රකින්න සංස්කෘතිය හේතුවක් වුණා. මහා සහල් මංගල්‍ය කියලා තිබ්බා දේවාල මඩු ආදි වශයෙන් මේ දේවල් වලින් උනේ මිනිස්සු ගොවිතැනට ඉස්සෙල්ලා දෙවියන්ට දෙවියන්ගෙන් නේද බාරහාර වෙලා ඒ වගේ දේවල් වෙලා ඒ ඒ පිළිවෙත් ආරක්ෂා කරලා අන්තිමට පළවෙනි හාල් ටික අරගෙන උයලා තමයි යන්නේ. ඒ වගේ තිබ්බ වත් පිළිවෙත් වල 100ක් සම්‍යද්දෘෂ්ටිය නැති වුණා 100ක්ම ධර්මානුකූල නැති වුණත් මොකද තමන්ගේ ශක්තිය කියන තැන නැතුණත් ඒව හරහා බොහෝ පිරිස් යහපත් ජීවිත ගත කරන්න පෙළඹුණාද නැද්ද අපි මේ ඉහළ මානසිකත්වයක් තියාගෙන ජීවත් වෙන අය මේවා අර්ථ දක්වනවා මේ සියල්ලම ඕනේ නැහැ කියලා. නමුත් අපි නැග්ගේ ඉනිමඟ අයින් කරන්න හොඳ නැහැ. නේද ආමිෂ පූජාවට ඕනවට වැඩිය පහර ගහන්න හොඳ නැහැ ආමිෂ පූජාව කියන එකත් අවශ්‍යයි ඇයි සමහර කෙනෙකුට ශ්‍රද්ධාව උපදින්නේ එතනින් නේද ඉතින් ඒක කරපු දෙයින් මම නැග්ගෙත් ආමිෂ පූජාවෙන් ඉහළට කියලා මතක තියාගන්න ඕන පළවෙනියෙන් මම කරේ මල් පූජා කරපේක දැන්ටත් කරනවානේ ඒක නමුත් ඒවා සීමාව ඉක්මවලා යනකොට ඒ ගැන පොඩි මතක් කිරීමක් කරන්න ඕන නමුත් ඉතින් නේද අපි හරියට දැනගන්න ඕන මේක අර්ථ දක්වන සමාජීය දැනුමකින් සමාජය දිහා බලලා කටයුතු කරන්නේ ඒකත් එක්ක අපි කියමින් ඉන්නේ මේ අතීතයේ ලැබිච්ච දේ වෙනස් කරන්නේ නැතුව ඉදිරියට යාමෙන් තමයි જાතියක් අනන්‍යතාවය රැකෙන්නේ. අපිට ලැබිලා තියෙන මේ જાතිය මේ සංස්කෘතිය විශේෂයෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක බෞද්ධ ධර්මයේ තුල හික්මෙන්ද අපිට ලැබිච්ච මහා නර්ග වස්තුවක් කියන එකයි. මේ මහා නර්ග වස්තුව කියන එක රැකගතිය යුතුව තියෙන්නේ මොකද ධර්මාශෝක රජුරුවන්ගේ කාලයෙන් ටික කාලයක් ඇතුළතම මේ දඹදිව මේ ඔක්කොම විනාශ වෙලා ගිය ආකාරය බලපුවාම අද අපිට බයක් හිතෙන්න ඕනේ. අද නිකන් මේ වගේ ලක්ෂණ තියෙනවා. හරිද? අද ධර්මයේ ධර්මයට මේ වගේ අභියෝග ඇති වෙමින් පවතින කාලයක් ඉන්දියාවේ ඒ සිද්ධ වෙච්ච සිද්ධියෙන් ගත්තාම අද මහායාන සංකල්ප වර්ධනය වෙමින් විතරක් නෙවෙයි මේක තුල කවදාකවත් නැති විදිහට බුදුරජාන් වහන්සේ ඉපදිච්ච තැන, බුදු වෙච්ච තැන, ඒ වගේ තැන් ගැනත් ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ත්‍රිපිටකයේ අර්ථ දැක්වීම පවා වෙනස් කරලා ඔප්පු කරලා පෙන්වන්න යන මහා ගැටුකාරී තත්ත්වයක් උදා වෙලා තියෙන කාලයක් අපි අපේකම බොහෝම ප්‍රවේශමෙන් ආරක්ෂා කරගත යුතු තියෙන පින්නත් නේ එහෙම නැති වුණොත් එහෙම අපිට මේක සිද්ධ කරගෙන යන්න බොහෝ අපහසු අපහසු තත්ත්වයන් ඉදිරියේදී ඇති වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවා. එතකොට අපිට අපිට මේ ලැබිච්ච සංස්කෘතිය ආරක්ෂා කරන කරන්න අපේ ළමයි විශේෂයෙන් දැනුවත් කිරීම කළ යුතු තියෙනවා. අද අපේ පින්වත්නි මම අත්දකින දෙයක් මම මේ කියන්නේ ඇයි අපිට බැරි මේ විශේෂයෙන් ජාත්‍යන්තර පාසලක පවා මේ සංස්කෘතියට යම්කිසි අංගයක් දෙන්න. ඇයි අපිට අපේකම රැකගන්න බැරි? මේ පින්නන්ත අයට සංවේගයක් ඇති වෙන දෙයක් මම කියන්නම්. සමහරවිට අපි පාර යනවා. බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් කියන්නේ මේ දෙපැත්තටම මේක තියෙන දෙපැත්තක් තියෙන අතරම කෙනෙකුට තමයි නිදහසේ ජීවත් වෙන්න මානසික අතිවාසිකමක් තියෙනවා. කැමති කෙනෙකුට ගරු කරන්න, කැමති කෙනෙකුට ගරු නොකරන්න. එහෙම කෙනෙකුට වැඳගෙන ඉන්න ඕන කියලා එකක් නැහැ. නමුත් ආගමික වශයෙන් තියෙන ආගමික වශයෙන් තමන්ගේ සංස්කෘතියකට තියෙන බැඳීම කෙනෙක්ව අනන්‍යතාවයක් සකස් කරනවා જાතියකට අද මේ වෙනකොට සමහර ඔය ජාත්‍යන්තර පාසල් වල ඉගෙන ගන්න දරුවෝ පාසල් ඇරලා යන වෙලාවල් වල අපි වෙලාවකට පාර යන වෙලාවල් තියෙනවා මේ මූණට මූණ හම්බුනොත් ගැහැණු ළමේ තරුණ ලොකු ගැහැණු ළමේ මූණට මූණ හම්බුනත් අපි අයින් වෙනව මිසක එකට අයින් වෙන ගතියක් නැහැ. හරිද? දෙසරයක් තුන් සැරයක් නෙවෙයි 10 15 වතාවක් හිතන්න මේ ගැන. මේ අන්‍ය ආගමිකයෝ නෙවෙයි හොයලා බලපුවාම අපි අයින් වෙලා යන ගැල්ලමගේ ඇඟේ හැප්පෙන්න බැහැ දැන් දැන් දෙපැත්තෙන් දෙන්නෙක් එනවා නම් ඉඳ නැති තැනක මේ කවර එක්කෙනෙක් අයින් වෙනවනේ. හුඟක් වෙලාවට පිරිමි කෙනෙක් වෙනවා නම් ස්ත්‍රියක් අයින් වෙන ස්වභාවයක් තියෙනවානේ. එහෙම වෙන්න ඕන කියලා මම කියන්නේ නැහැ. නමුත් හැප්පෙන්නේ නමුත් අතීතයේදී අපි ස්වාමීන් වහන්සේ නමකට එවැනි තත්ත්වයක් සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාට ගෞරවයක් කියන එකක් තිබුණානේ. ඒකට අපේ අම්මලා තාත්තලාටත් මේ ගැන උනන්දුවක් නැහැ. රජයකට ඇති උනන්දුවකුත් නැහැ. මේවා තුල සංස්කෘතියක් නැතුව හැදෙන මේ පරපුර අනාගතයේදී ජාතියක් ජම්මයක් නැති පිරිසක් බවට පත් වෙනවා ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල. එහෙනම් ලෝකයට ළමයි බිහි කරන්න ඕනේ. ඒකට අන්තර්ජාතිකව තියෙන ජාත්‍යන්තර වශයෙන් තියෙන සුදුසුකම් තියෙන ළමයි ලංකාවෙන් බිහි වෙන්න ඕනේ. ඒක අවිවාදයෙන් පිළිගන්න ඕනද නැද්ද? හැබැයි ඒක තුල ලෝකෙට යවන කෙනා ලංකාවේ ඉන්න කෙනාටත් වැඩිය ලාංකීය අනන්‍යතාවය නේද? සංස්කෘතිය සකස් කරලා යවන්න ඕනද නැද්ද? ලාංකීය අනන්‍යතාවය සංස්කෘතිය සකස් කරලා යවන්න ඕන මේවා කිසි දෙයක් ගැන කිසිම කෙනෙකුට සිද්ධ වෙන පරිහානිය ගැන අදහසක් නැහැ සංස්කෘතිය රැක ගැනීම සඳහා උවමනාවක් නැහැ මම හැමදාම කියනවා අඩුම තරමින් සිල් ගන්න අයට සිල් ඇඳුම හරියට හදාගන්න කියලා හරිද? එතකොට ස්වාමින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා ඉස්සරහින් වාඩි වෙන හැටි ළමයින්ට කියලා දෙන්න කියලා. ඊයේ වෙච්ච දෙයක් මම කියනවා මේවා කියන්න ඕන, කෙලින්ම කියන්න ඕනේ. ඊයේ දවසේ සිද්ධ වෙච්ච දෙයක් තමයි මම එක්තරා ධර්ම දේශනාවක වැඩම කරා. වැඩම කරපුවාම අවුරුදු 18ක 19ක විතර නැත්නම් 17ක 16ක වගේ තරුණම ලොකු ළමයි දෙන්නේ, ගැහැණු ළමයි දෙන්නේ ඇවිල්ලා වාඩි වෙනවා. වාඩි වුණාම ඒකට කිසිම හැඟීමක් නැහැ. මේ ඉස්සරහින් ඉන්නේ හාමුදුරනම කියලා ධනිහටත් වඩා උඩින් උඩට තියෙන ගවුමක් අඳගෙන තමයි දෙමව්පිය අරගෙන ආවේ. අරගෙන ආවල ඉඳගත්තාම එයාට එයාට ඉඳගන්න බැරි වුණා. එයාට ඉඳගන්න අමාරුයි. ඉතින් කිසිම ගාණක් නැහැ. කිසිම ගාණක් නැහැ. FCC මේ තමන්ගේ ඇඳුම හදාගන්නවක්වත් කිසිම උමනාවක් නැහැ. එතන හිටිය ආච්චි කෙනෙක් හිනහ වෙවි මේ ළමයාගේ ඇඳුම හදන්න පටන් ගත්තා. මම බලාගෙන මට ඒකත් බලන්න බෑ. මම අහක බලාගෙන හිටියා කරගන්න දෙයක් නැතුව මේ කට්ටිය අපහසුතාවයටපත් වෙලා. නමුත් ඒක වැරද්දක් විදිහට නෙවෙයි ඒක කරන්න කරන්න පටන් ගත්තේ. ඒ මම ඉතින් හොඳට බැලුවේ මේ මොකක්ද මේ හැදිලා තියෙන සංස්කෘතිය. හැබැයි බණ ඉවර වෙනකොට මේ ළමයි සංවර වෙලා හිටියා මම දැක්කා. හරිද? ඉතින් ඇයි අපිට බැරි කෝ අපි අපේ මේ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක් ඒක අපිට උරුම වෙච්ච දේ මේ විදිහට උල්ලංඝනය කරන්න පටන් ගත්තොත් රාජ්‍ය වශයෙන් උත් උල්ලංඝනය කරනවා. පවුල් වශයෙන් උත් උල්ලංඝනය කරනවා. මේ මේ උල්ලංඝනය සිද්ධ වුණා. සිල් ඇඳුම කියලා හුඟක් කට්ටිය ගවුම් අඳින්න පටන් අරගෙන කොට ගවුම් වලට ඉන්දියාවේ සෝල් එක දාන්න පටන් අරගෙන හරිද? කොට ගවුමක් අඳ ගන්නවා. ධනිය ගාවට විතර උස සමහරට වයසක අයත් එහෙම කරනවා. ඒකලාට ඉන්දියාවෙන් ගෙනාවු සෝල් එක තමයි උතුරු සබුව මොකද්ද? අර gedi gedi එල්ලෙන සෝල් එක. හරිද? මේ මේ උපාසක අම්මා ලැජ්ජහයි දැක්කහම. හරිද? එතන සැරසිලි තියෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ ධර්මයට පටහැනි ඒක. ඉස්සර අපි එහෙම නැහැ. එතකොට අපේ ඒකයි මම කිව්ව බෞද්ධ සිංහල බෞද්ධ සංස්කෘතියක් තිබ්බා. හරි. ඒකින්ද මේවා ඇහෙනකොට මේවාට හාමුදුරුවෝ ගානට වැඩි කියලා නේද මේ නින්දා කරන්න නෙවෙයි ඕනේ. කොයි රටේ ගියත් පින්නත් නේ අපිට ලස්සනට අම්මා කෙනෙකුට පුළුවන් නම් රෙද්දක් ඇඳලා නේද ලස්සන උතුරු සළුවක් දාලා සිල් ගන්නද ඒ දකින්න අයට මොකද වෙන්නේ? අන්න ලංකාවේ අනන්‍යතාවය. නේද? කොයි රටකට ගියත් සිල් ගන්න දවසට අපේ තාත්තා කෙනෙකුට පුළුවන් නම් සරමක් හොයාගෙන ඇඳලා ෂර්ට් එකක් අඳගන්න. එතන අනන්‍යතාවයක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? නේද? එතන තියෙනවා මහා මහා සරු ධර්මයක්. හේතුව තමයි මේ ශරීර දැක රාගාදී කෙලෙස් ධර්ම උපදින එක සාමාන්‍ය මනුස්සයෙකුට තියෙන ගැටලුවක් සහ අපි අපේ ශරීර ගැන මාන්නයක් ඇති කරගෙන ශරීර ප්‍රදර්ශනය කිරීම සඳහා ගන්න උත්සාහය නිබඳව තියෙන දෙයක්. ඒක සාමාන්‍ය දෙයක්. ඒක එපා කියනවා නෙවෙයි. සිල් ගන්නවා කියන එකේ තේරුම මම ඒ සියල්ලම අතහැරලා දාලා බටයක් වගේ යන්නේ. හේතුව තමයි මගේ ශරීරයේ කැපිපෙන සැරසිලි කිසිවක් කරන්නේ නැහැ. අපි පිරිමි අය විදිහට අපේ තාත්තලා හිතුවේ නැති වුණාට නේද? ස්ත්‍රීන්ට පුරුෂයාගේ ශරීරය කියලා කියන්නේ එහි හැඩතල කියන්නේ රාගාදී කෙලෙස් ධර්ම වලට හේතු වෙන දෙයක්. ඒ හින්දා ඒ හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕන ඉතා සංවරව මේ මේ සංස්කෘතික අංගයක් බවට පත් වෙලා තිබ්බ අපිට. උතුරු සලුව සහ ශ්‍රීල් ඇඳුම ඒකෙන් සැරසුනහම පුදුම ලස්සනක්, පුදුම සංවරයක්, පුදුම මේ අනන්‍යතාවයක් අපිට ගන්න. අපේ අනන්‍යතාවය මුළු ලෝකෙටම කියා පාන්න ඕනේ. පින්නත් නේ මම බය නැතුව කියනවා. නොයෙකුත් භාවනා ක්‍රම ලෝකේ තියෙනවා. දැන් මයින්ඩ්ෆුල්නස් කියලා යන වැඩ පිළිවෙලක් තියෙනවා. නමුත් හොඳට ගවේෂණය කරලා බලන්න එතන තියෙන සම්මා සමාධිය නෙවෙයි. ඒක බය නැතුව කියන්න ඕනේ. එතන තියෙන සමාධිය. කරන දේ චිත්ත ඒකාග්‍රතාවයෙන් කිරීම. ඒක නරකද? ඒක නරක නෑ. ඒක ඉතා හොඳයි. හැබැයි එතන තියෙන සම්මා සමාධිය නෙවෙයි. හරිද? හොඳට බලන්න ඒ අත්දැකීම් ටික බලන්න ලෝකෙම යන වැඩ පිළිලක් ඒක. ඒක බෞද්ධ වැඩ පිළිවෙලක් නෙවෙයි. එතකොට ඒකට එකඟ වෙන්න එපා කියලා මම කියන්නේ නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ. අපිට තියෙන වටිනම දෙයක් තියෙනවා අපේ පින්නත්නේ අපේ තියෙන අතීතේ ඉඳන් ආපු අපේ කමඨහන් ගුරුවරුන්ගෙන් අපිට දායාද වෙච්ච මම හොඳටම දන්න හින්දා කියන්නේ මම ඒක අත්දකින්න හින්දා කියන්නේ දායාද වෙච්ච අපූර්ව භාවනා ක්‍රමයක් තියෙනවා ලංකාවට ආවේනික. ඒක බුරුම භාවනා ක්‍රමයට වැඩිය ප්‍රබලයි. හරි? මේ භාවනා ක්‍රමය පැහැදිලිව මිනිස්යාගේ ලෞකික ජීවිතය, ලෝකෝත්තර ජීවිතය නිරවුල් කරන ක්‍රමයක්. ඒකේ කොහෙවත්වත් විකෘති වෙන එකක් නැහැ. නේද මේ ඈත කාලේන අපි එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි වගේක් හින්දා තමයි මේ මේවට එක එක ඒවා එකතු කරගෙන අපි මේ පිස්සු වගේ දේවල් වගේක් හදාගෙන තියෙන්නේ. එහෙම නැතුව පැහැදිලිවම අතීතයේ ඉඳන් අපිට අරගෙන ආපු අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා අරගෙන ආපු බුරුම ක්‍රම නැතුව බුරුම බුරුම සීරු ක්‍රම නෙවෙයි මම කියන්නේ. සමහර දේවල්. හරිද? ඒවා එහෙම නැතුව අපි ඉතාමත්ම ප්‍රබලව හරියට හොයලා බැලුවොත් අපේ භාවනා ක්‍රමය තුළ පැහැදිලිවම නිවන් දකින්න මඟ තියෙනවා විතරක් නෙවෙයි ලෞකික ජීවිතය වර්ධනය කරන මාර්ගය තියෙනවා. එතකොට මේක නේද අපේ ලෝකෙට අරන් යන්න ඕන දෙලෝකයේ මිනිස් විසඳුමක් වෙනවා මානසික විසඳුමක් වෙනවා. හරිද? මේක තමයි අපිට තියෙන ඉහළම අනන්තතාවය. මේක තමයි අපි අතීතයේදී රැකගත්තේ. මුළු ලෝකෙටම තේරවාදී දහම රැකගත්තේ කවදද? එදා නේද? කොහෙදද? අලු විහාරයේදී නේද? අලු විහාරයේදී මේ ධර්මය රැකගත්ත ධර්මය. අපේ අතීත මුතුන් මිත්තන් විසින් අතීත ස්වාමීන් වහන්සේලා විසින් ගහස්වල පොතු පවා වළඳමින් හරි ඒ ඒ බීෂණ යුගයල් ඒ ඒ විශේෂණකාරී තත්ත්වයන් උදා වෙනකොට ආහාර පවා නැති වෙනකොට එහෙම කටපාඩමින් අරගෙන ආපු ධර්මයේ ග්‍රන්ථාරූඪ කරේ මාතලේ අලුවිහාරේ ලෝකේ කොහෙවත් නෙවෙයි මේක කරේ ලංකාවේ එතන ඉඳලා තමයි ධම්මපදයේ විතරක් ගත්තොත් එහෙම කොච්චර භාෂාවලට පරිවර්තනය වෙලා තියෙනවද? ඒකෙන් කොච්චර ලෝකෙ මිනිස්සු ධම්මපදයේ තියෙන ගාථා වලින් කොච්චරනම් ප්‍රයෝජනයක් ගන්නවද? හරිද? ඉතින් ඒ වගේ අපිට උරුම වෙලා තියෙන මේ ධර්මය රැක ගැනීම ප්‍රතිපත්තිකාමී බෞද්ධයා නැගී සිටින්න ඕනේ. එහෙනම් සිල් ඇඳුමේ ඉඳන් අපි හදාගන්න. ළමයේ ළමයේ පන්සලකට යනකොට ඇඳගෙන යන එක ඒක ඒක අපේ සංස්කෘතික අංගයක් විදිහට නීතියක් විදිහට තියෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ නමකට වන්දනා කරන විදිහ ඇයි අපිට බැරි මේ ටික හදාගන්න? මේ ටික හදාගන්න අපිට හොඳටම හොඳටම පුළුවන්කම තියෙනවා පින්වත්නි. ඒ අතීතයේදී අපිට ලැබිච්ච ඒ ධර්මය අපිට ආරක්ෂා කරලා දෙන්න හෙළ අටුවාචාරින් වහන්සේලා අනන්ත අප්‍රමාණ අප්‍රමාණ උත්සාහයක් ගත්තා මේ උත්සාහයක් අරගෙන මම අර කලින් කිව්වා වගේ ගස්වල කොළපොතු පවා ආහාරයට ගනිමින් කටයුතු කරා. ඉතින් එහෙම එහෙම උරුම වෙච්ච මේ ක්‍රමවේදය නේද අපේ අපේ සියලගේ ආච්චිලාගේ යුගය ගැන ගන්න ඒ කට්ටිය කොච්චර ගෞරවණීයව මේ ධර්මයට ගෞරව දක්වාද ඒ අය කොයිතරම්නම් බෝධින් වහන්සේට ගෞරව දක්වාද ඒ කට්ටිය කොච්චර සමතුලිත කරගත්තත් තමන්ගේ ජීවිතය ජීවිතයේ දිනචරියාව පවා ඒකට කොච්චර අපුරුද හැමදාම හැන්දාවට ඔක්කොම එකතු වෙලා බුද්ධ වන්දනාව කරපු හැටි එක කෑම මේසේ කෑම කාපු හැටි නේද මේ හැම දෙයක්ම අපිට තාමත් කරගෙන යන්න බැරි කමක් නැහැ. ඒව නැතත් ඒව නැහැ කියනකොට කාර්යබහුල ජීවිත කියලා කියනකොට මේ ජීවිත හරි අඩුම ගානේ Tamanට තනියම හරි එකවතාවක් බෞද්ධයෙක් විදිහට එහෙනම් බෞද්ධ කියන එක සම්පූර්ණයෙන් අයින් කළා දාන්න. නේද? එකවතාවක් නිවැරදිව බුද්ධ වන්දනාවක් කරන්න බැරි නම් අඩුම ගානේ එක වතාවක් දවසකට මම ඒකයි අර චර්යා ධර්ම ටිකේ මේ ජනවාරි පළවෙනිදා ඉඳන් කරගෙන යන දිනපොත ලියන එකේ මම ওই ටික දැම්ම එක වතාවක් තමන්ගේ දෙමාපියන්ගේ කකුල් දෙක අල්ලලා වඳින්න බැරි නම් කොච්චර වැඩි හිටියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ සංස්කෘතිය අපිට තිබ්බා. හරිද? ඒක තිබුණා. අවුරුදු 50 පුතා අවුරුදු 75 80 අම්මට දවසකට එක් සැරයක් වඳිනවා. ඒ කට්ටිය එතකොට අවුරුදු 50 අය 70 අයට වඳිනකොට ඒක ඉවර වෙනකොට පොඩි කට්ටිය මේ කට්ටියට වන්දනා gedara හැමදාම බුදුන් වහන්සේලා ඉවර වෙලා වැඩිහිටි වන්දනාවක් තියෙනවා. හරි ඒවත් එක්ක දවසකට එක සැරයක් කකුල් දෙක අල්ලලා වඳිනකොට අර තියෙන සියලුම දේවල් අයින් වෙනවා. සිංහල අවුරුද්දට බුලත් දෙනවා හැමෝටම. නේද? සියලුම දෝෂ අයින් කරගන්නවා. ගමේ ගමේ මොනවා හරි දෙයක් වුණාම ඔක්කොම ඒක රාශි වෙනවා. ඒක රාශි වෙලා ගමේ එක තැනක උයනවා. නේද? ඉතින් දැන් එහෙම අමාරුයි කමක් නැහැ. නමුත් නේද දැන් ඉතින් මොනවද? නේද? <laughs> ඔක්කොම ටික දුන්නා කොහාට හරි. ඉතින් ප්‍රශ්නයක් නැහැ. එහෙම ඕනේ. ඒව එපා කියන්නේ නමුත් තාමත් අපිට රැක ගන්න පුළුවන් දේවල් වගේක් තියෙනවා. හොඳටම රැක ගන්න පුළුවන් දේවල් උමනාව තියෙනවා නම් රැක ගන්න පුළුවන් දේවල් වගේ අපේ සංස්කෘතික අංග තුල ඕන තරම් තියෙනවා. එතකොට බලන්න රුවන්වැලිසෑය අබේගිරිය වගේ දේවල් ඒවා යෝධ නිර්මාණ මම ළඟදිත් මතක් කරේ යෝධ නිර්මාණ කියන්නේ ඒ කාලීන ඒවා බිහිවෙච්ච කාල වෙනකොට ලෝකෙ කොහෙවත් ඒ වගේ නිර්මාණ සිද්ධ වුණේ නෑ අපිට මේ ලොකු උපකරණ තිබ්බද ඔය වගේ හදන්න අතීත මුතු මිත්තන්ට නේද උඩට කොන්ක්‍රීට් පොම්ප කරන්න තිබුණාද අවශ්‍ය කරන උපකරණ දැන් මොකවත් නෑ හිතා ගන්න බැරි තරම් මේ යෝධ නිර්මාණ වුණා එතකොට මම අහන්නේ මේ ඔක්කොම මේ අද අපි ගිහිල්ලා පෙන්වන්නේ කවුරු හරි පිටරටින් කෙනෙක් ආපුහම පිටරට ජාතිකයේ කාපුහම ගිහිල්ලා පෙන්වන්නේ මොනවද සිංහල බෞද්ධ සංස්කෘතිය තුළ රටේ නිර්මාණය වෙච්ච ආතීත දේවල් නේද අපේ ගෙදර තාත්තා සීයා හදපු දේවල් වගේක් තියෙනවා කවුරු හරි ආපුවම මං මොන හරි හදලා නැත්තම් මගේ මොකුත් දක්ෂතාවයක් නැත්තම් කවුරු හරි ගෙදර ආපුවම පෙන්වන්න දෙන්නේ මොනවද පරණ ටික. ඇයි අපිට ලෝකෙන් එන මිනිසුන්ට පරණ ඒවා විතරක් පෙන්වන්න වෙලා තියෙන්නේ? අලුතෙන් පෙන්වන්න දෙයක් නෑ. ඉදිකටක්වත් හදාගන්න අපි. හැබැයි උනන්දු වුණොත් බැරි නෑ. අපේ මිනිසුන්ට මොලේ නෑ කියලා කියන්නේ. ලෝකෙ පිළිගැනීමක් තියෙනවා සිංහල මිනිහට. හොඳට මොලේ තියෙනවා කියන එක. තාක්ෂණය නෑ කියලාද කියන්නේ? නෑ. මම එදත් මතක් කරා අපේ දරුවෙක් රොකට් එකක් ඉඩම් හැදුවා. නේද? එහෙනම් ඇයි අපි ඇයි අපි මෙහෙම ඉන්නේ? එහෙම ඉන්නේ අපි පිරිහෙන්නේ අපිට මේ පිළිබඳව මඟ පෙන්වීමක් නැතිනම් අපිට තියෙනවා පොඩ්ඩක් පසුගාමී මානසිකත්වයක්. හරිද? අපිට අපේ උරුමය ගැන තියෙන අභිමානයකට වැඩිය මේ වෙනකොට පහතට වැටිච්ච ගතියක්. හරි මම මේ පින්නන්ත පිටසකින් මෙහෙම එකක් අහනවා. අද ලෝකේ මිනිසුන්ට ඇත්තටම ලෝකේ මිනිසුන්ට ඇත්ත ඇත්තටම සිංහල ජාතිය ගැන තියෙන සංකල්පය හොඳ එකක්ද නරක එකක්ද? නරක එකක්. එකක් මේච්ච ජාතියක් වගේ. නේද? ඊළඟට සිංහල භික්ෂුන් වහන්සේ ලාංකීය භික්ෂුන් වහන්සේ ගැන ලෝක මිනිසුන්ට තියෙන සංකල්පය හොඳ එකක්ද නරක එකක්ද? නරක එකක්. නේද? ඒ ඒ ලෝකෙ මිනිසුන්ට ගිහිලා තියෙන සංකල්පය හරිද? හරිද ඒක? වැරදි. ඒ ලංකාවේ බහුතරය පිළිබඳව සංකල්පයද? නෑ. අපි තාමත් අපේ සංස්කෘතියෙන් පෝෂණය වෙමින් ඉන්නවා කියවට නෑ නෙවෙයි. තාමත් අපි ජාතියක් විදිහට සංස්කෘතියෙන් පෝෂණය වෙමින් ඉන්න වැඩිපුර පිරිසක්. භික්ෂුන් වහන්සේත් එහෙමයි. ඊටාම සංවරව නේද? ඊටාම තමන්ගේ කටයුතු සම්පාදනය කරගෙන ඊටාම හොඳින් ඉන්න භික්ෂුන් වහන්සේලා වුණ තරම් ලංකාවේ ඉන්න ලංකාවේ භික්ෂුන්ට ආවේනිකත්වයක් අනන්‍යතාවයක් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට අනන්‍යතාවයක් තියෙනවා. සිංහල බෞද්ධ සංස්කෘතියත් එක්ක ආපු ඒක පොඩ්ඩක් හැබැයි සුළුතරයකගේ යම් කැත වැඩ වගේක් ඉඳලා ඒක ඔක්කොම යට වෙමින් තියෙනවා. ඒක ඔක්කොම නැති වෙමින් තියෙනවා. ඒකට ඒ විතරක් නේ අපිට පසුගාමී මානසිකත්වයක් ඇති වෙමින් ඉන්න අපි බැරි જાතියක් කියලා. අපි හිඟා කන જાතියක් විදිහට හංවඩු ගැහෙමින් ඉන්නවා. චීන ජාතිකයා, ඉන්දියන් ජාතිකයා අපි දිහා බලන විදිහ කොහොමද? නේද? අපි ඉන්දියාවට ගිහිල්ලා එනවා. ගිහිල්ලා ආපුවම මෙහි අපිට ඒ කට්ටිය ගැන තියෙන අදහස. ඒක තේරෙනව නේද? අඩුම ගානේ වැසිකිළියක්වත් තාම හරියට නැහැ. නේද? බොහෝ ප්‍රදේශ බොහොම බොහොම නමුත් එහෙනම් දැන් ඉස්සරහට යන්න යන්න යන්න ලංකාවේ මිනිස්සු ගැන ලෝකෙ මිනිස්සුන්ට එන සංකල්පයක් ඒකද එතෙන්ට වැටෙන කන්ද අපි මේ ඉන්නේ. නේද? පක්ෂග්‍රාහීව එහෙම කතා කරනව නෙවෙයි මේ ආයෙ මතක් කරන්න ඕන අපි මේ මෑත කාලේනම ලෝකෙට යම්කිසි ප්‍රබල හඬක් නැගුවා. ජාතියක් විදිහට ලොකු අනන්‍යතාවයක් පෙන්වුවා. ඒ තමයි ලෝකෙටම පිළිලයක් වෙච්ච ත්‍රස්තවාදී කණ්ඩායමක් හරිද මුලිනුපුටා දාන්න පාලනය කරන්න නැතිකරන්න අපේ මිනිසුන්ට පුළුවන්කම තිබුණා. ඒක මේ එක පුද්ගලයෙක් කරපු දෙයක් නෙවෙයි. අපේ රටේ විරෝධාර රණවිරුවන්ගේ තිබ්බ අප්‍රතිහත ධෛර්යය ඒ කතා අරගෙන බලන්න ඒ අය මුණ දුන්න සිද්ධි තියෙනවා. අදටත් ඒ අය දුක් විඳිනවා. හරිද? ඒ වගේ ඊටාම ප්‍රබල ලෝකයට අභියෝගයක් කරන ලෝකෙ හෙල්ලෙන වැඩක් ඒක. මේ ත්‍ස්තවාදී කණ්ඩායම ලංකාවේ මිනිස්සු නේද කාගේවත් උදව්වක් නැතුව කාගේවත් උදව් ගත්ත හැම එකක්ම අසාර්ථක කියලා උදව්වක් නැතුව ඊටා ප්‍රබලව වීර දීරකම් පෙන්නවා. ඒ ඔක්කොම මේ වෙනකොට අනිත් පැත්ත හැරිලා මේ වෙනකොට විනාශ වෙලා ඒ කියන්නේ මේ ඒකේ තේරුම ආයෙ මම මතක් කරන මේ පක්ෂග්‍රාහී කතාවක් නෙවෙයි ඇත්ත කතාවක්. ඒ ඇත්ත කතාව කියන්නේ පුද්ගලික වශයෙන් පුද්ගල වශයෙන් නෙවෙයි අපි ඒක හිතන්න ඕන මුළු කණ්ඩායම වශයෙන්ම ඒ ඒ කාලේ යනකොට යුද්ධයට නායකත්වය දුන්න අය ඒ යුද්ධයට අනුග්‍රහය දක්වන දේශපාලන වශයෙන් නායකත්වය දුන්න ඔක්කොගේ මහා කණ්ඩායමගේ එකතුවක් ඒ හැමෝම දැන් විසිරීලා පැති පැති වලට ගිහිල්ලා ඉන්නවා. ඒ හැමෝටම අපි ගරු කරන්න ඕනේ. ඒක අපේ අතීතයේ තිබ්බ ශක්තියක්, හයියක්. ඉතින් ඒ වගේ සංස්කෘතිය තුලින් අපිට බිහි වෙලා තිබ්බ දෙයක්. එතකොට අපි එතනින් එහාට තියෙන මේ බුද්ධිමය වශයෙන් ජයගත යුතුව තියෙන ඉතිරි කොටස ගැන කවුරුත් හිතුවේ නැහැ. ජයග්‍රහණය කරපු කට්ටියවත් හිතුවේ නැහැ. ඒ කට්ටිය මේ සියල්ල විනාශ කරලා දැම්මා. සියල්ල නැති කරලා දැම්මා. ජය යුද්ධේ ජයග්‍රහණය කරන් උනා කරන්න පුළුවන් වුණාට බුද්ධිමය ජයග්‍රහණයක් කරගන්න කාටවත් පුළුවන්කම ලැබුණේ නැහැ. දැන් අපේ ජාතිය හැමුවේ සංස්කෘතිය හැමුවේ අපිට තියෙන්නේ මනසින් මනස පාවිච්චි කරලා ඉතාමත්ම දැඩි ක්‍රියාමාර්ග වලට ගිහිල්ලා එක කතාවකටපත් වෙලා එක ප්‍රතිපත්තියක් සකස් කරගෙන ජාතිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධ ශාසනයේ නාමයෙන් හෝ වැඩපිළිවෙලක් සකස් වෙන්න ඕන කාලයයි අපේ උරුමය රැක ගැනීම සඳහා. ඇයි මගේ මේ යහපත සඳහා? නැත්තම් මට වෙන්නේ තිරිසන් සත්තු වගේ ජීවත් වෙන අනන්‍යතාවයක් නැති. අපි කොහෙද ගිහින් ඉන්නේ? නේද? ලෝකේ මිනිසුන්ට අපිට පෙන්වන්න අපිට හඬ ගාලා කියන්න පුළුවන් උඹලා පාවිච්චි කරන ත්‍රිපිටක ධර්මය රැකගැනීමේ වගකීම සම්පූර්ණයෙන් කරේ අපි. ඒක අපේ අයිතිය. නේද? ඒක අපේ අනන්තතාවය. ඒතකොට තේරවාදී බුදුදහමේ මුදුන්මල්කඩ වගේ තියෙන මේ ලංකාවේ මිනිසුන්ගේ චර්යාව තුලින් මේ බුදුදර්මය පෙන්눔 කරන්න ඕනේ. එහෙම පෙන්눔 කරොත් පින්නත් නේ කිසිම જાතියකට මේ රටේ ඉන්න කිසිම જાතියකට අසාධාරණයක් වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම කියනවා නම් සුළු જાතියින්ට බොහෝ අසාධාරණ නිදහසෙන් පස්සේ සිද්ධ වුණාද නැද්ද? ඇත්තම කතා කරනවා නම් සිද්ධ වුණා. හරිද? මේ ප්‍රතිඵල වශයෙන් තමයි යුද්ධ ආදිය ඇවිලෙන්නේ. නමුත් මහජාතියට දැන් මේ වෙනකොට ඊටත් වැඩිය අසාධාරණයක් සිද්ධ වෙමින් තියෙනවා. ඒ සිද්ධ වෙමින් තියෙන සුළු ජාතින්ගේ බලපෑම නෙවෙයි මහජාතින්ගේ නායකින්ගේ තියෙන හීන තීන ගති සහ අදූත් අදූරදර්ශී ක්‍රියාකාරකම්. දුරදර්ශීව නැතුව ආසන්න බලලෝභීත්වය සහ ඒ ඉන්න කීප දෙනෙක් තුල තියෙන නොයෙකුත් ගැටලු සහගත තත්ත්වයන් රට පාවා දෙමින් රටේ ඉදිරි අනාගත ගැටලු ඇති වෙන එක පවා ගැටලු ඇති වෙන විදිහට වැඩ කරමින් නොයෙකුත් වරප්‍රසාද දෙමින් තමන්ගේ ආසන්න ඉලක්ක ලබා ගන්න වරප්‍රසාද දෙමින් ඉතාමත්ම හීන දින විදිහට කටයුතු කරමින් ඉන්නවා ඒවත් එක්ක අනාගත මේ ගන්න සමහර තීරණ අනාගතේ මහා යුද්ධ ඇවිලෙන්න හේතුවක් වෙනවා බොහෝ පිරිසකගේ ජීවිත නැති වෙන්න හේතුවක් වෙනවා අවි අතර ගන්න හේතුවක් වෙනවා මේ කල්පනාකාරීව නැතුව තමන්ගේ සීන තියනවා හරිද සමන් සීන තියනවා මැරෙන්න ඉස්සෙල්ලා මම මෙහෙම වෙන්න ඕනේ මැරෙන්නේ ඒ වගේ නිකන් මේ නිකන් මැරෙන්නේ නැහැ වගේ ගන්න තීරණ තියෙනවා ඒ ඔක්කොම ධර්මයේ නැතිකම ඒක නිසා ධර්මයෙන් පෝෂණය වෙච්ච සංස්කෘතියක් තුළ අපි පෝෂණය වෙන්න ඕන හැම පැත්තම හදන්න ඕන. මේකට අනුන්ට චෝදනා කර කර ඉන්නේ තියෙන්නේ අනුන්ට චෝදනා කරන්න ඕන සත්භාවයෙන් හැමෝම හදාගන්න හැකි පිරිස ඒක රසී දෙන්න ඕන කියන එකයි මම මේ කියන්නේ. භික්ෂුන් වහන්සේ නමක් විදිහට මමත් අනිත් භික්ෂුන් වහන්සේලා ඒ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඕන තරම් ඉන්නවා. ඒ ඉන්න භික්ෂුන් වහන්සේලා ඒක රාශි කරගන්න කටයුතු කරගන්න ඕන. ගිහියත් ඔය විදිහට උපාසක උපාසිකාවන් විදිහට යහපත් ජීවිතය තුළ තියෙන වටිනාකම දැනෙන සිත් තියෙන. හරි ඉතා යහපත් මහත්මා ගතිගුණයෙන් යුක්ත ජාතිය සංස්කෘතිය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න ඕනේ කියලා කියලා අදහස් තියෙන සිත් තියෙන අය ඒක රාශී වෙන්න ඕනේ. ඒක රාශී වෙලා මොකද කරන්න ඕනේ යම්කිසි ආකාරයකට මේ පණිවිඩය රටට අරගෙන යන්න ඕනේ. ඔය පක්ෂ පාට ආදි වශයෙන් නොබෙදී ජාතියක් වශයෙන් එකතු වෙන්න ඕන කාලයයි. ඒකින්ද මේ සියලු කෝලං කෑලි ටික අයින් කරලා දාන්න ඕන මෝඩ පහේ කෙනෙක් වෙන්නේ නැතුව මෝඩ පහේ පිරිසක් වෙන්නේ නැතුව මේක මම දකින්න විදිහට අවසාන අවස්ථාව මේ අවස්ථාවේදීත් අපිට මේක කරගන්න බැරි වුණොත් 48 ධම්ම රණ්ඩු නේද දැන් ඒකේ උච්චම තත්වයට ගිහිලා තියෙන්නේ කරගන්න බැරි වුණොත් ආයෙනම් જાතියක් ගැන හිතන්න දෙයක් නැහැ ආගමක් ගැන හිතන්න දෙයක් නැහැ බුද්ධ ශාසනයේ විනාශයත් ඔතනින්ම සිද්ධ වෙයි. රටේ තියෙන අනන්තතාවය නැති වෙවි. බුද්ධ ශාසනයෙන් අපිට ලැබිලා තියෙන උරුමය අපෙන් ගිලිහෙවි. කොහේ හරි තැනක ඒක රැඳෙවි. අපිට අපිට තියෙන ජව සම්පන්න බල සම්පන්න සිත් අපෙන් අයින් වෙයි. අපි මහා කෙඩෑවේ තත්යකට පත් වෙයි. ඉතින් ඒ සඳහා හැමෝටම වගකීමක් තියෙනවා. තනි තනිවම නිවැරදි වෙන්න, තනි තනිවම නිවැරදි වෙන්න, අතීත සංස්කෘතික අංගයන් වලට ගරු කරන්න, ඒවා අනුව කටයුතු කරමින් මේ ජීවිතය සාර්ථක කරගන්න තමන්ගේ ළමයින්ට ළමයින්ව නිවැරදි විදිහට ගෞරවණීය මේක කරන්න නීතියකට කියලා කරන්න එපා. මම මගේ ජාතිය වෙන්නේ අදාළ තැන අදාළ විදිහට හැසිරෙනවා. දැන් පාටි එකකට යනවා නම් ඔයයට ගිහලා ඕන එකක් කරාට කවන්නේ පන්සලකට යනකොට හාඳුනමක් ඉස්සරහට එනකොට නේද? ඒ වැඩේදී ඒ ඒ වැඩේට අදාළ විදිහට හැසිරෙන්න තරම් මොලයක් අපිට තියෙන්න ඕන විශේෂයෙන් අපේ දරු පරපුර රැක ගන්න කියලා මම ඉතාලම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දරුවන්ට නියම සංකල්ප ලබා දෙන්න ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහයෙන් වැඩපිළිවෙලක් සකස් කරගත යුතු වෙනවා ඒක ප්‍රතිපත්තියක් විය යුතු තියෙනවා එවැනි සංස්කෘතියට අදාළව ආගමට අදාළ ප්‍රතිපත්තීන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න මේ ජීවිත සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන හැමෝටම යහපත් ජීවිතයක් ගත කරලා සියලු දුක් ගෙවන් කොට තුම් නිවනින් සැනසෙන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති